නමෝ තස්ස භගවතෝ අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස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 දස බල ධරස්ස චතුවේ සා රජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස සංයුත නිකායේ සගත වග්ගපාළියේ සක්ක සංයුත්තේ සක්ක නාම සූත්‍රය භාවතුන් වහන්සේ සවැත් නුවර ජේතවන විහාරයේ වැඩවසන සමයේහි භාගතුන් වහන්සේ අමතන භික්ෂූන් අමතලා මෙන්න මේ සූත්‍රය දේශනා කරනවා සක්කෝ භික්කවේ දේවානමින්දු පුබ්බේ මනුස්ස භූතෝ සමානෝ මඝෝ නාම මානවෝ අහෝසි භික්ෂූනි ශක්‍ර දෙව් රජ පෙර මිනිසෙක් වෙලා ජීවත් වෙනකොට මගනම් මානවකෙක් මගනම් තරුණෙක් වුණා තස්මා මගවාති උච්චති. එනිසා ඔහුට මග මගවා කියලා කියනවලු. මග මානවක කියන්නේ. එහෙනම් සක්‍ර දෙවියන්ට පළවෙනි නමක් ඇති වෙනවලු මේ මග නැත්තම් මගව කියලා. මග කියන එක. සක්කෝ භික්ඛවේ දේවානමින්දෝ පුබ්බේ මනුස්ස භූතෝ සක්‍ර දෙව් රජ භික්ෂූනි පෙර මිනිස්සෙක් වෙලා හිටපු කාලේ මනුස්ස භූතෝ සමානෝ පූරේ දානං අදාසි. කලින්ම දන් දුන්නලු අනික් අයට වඩා. ඉස්සෙල්ලම දන් දුන්නලු. තස්මා පුරින්දදෝති උච්චති. පුරින්දද කියලා කියලා තියෙන්නේ අනික් අයට කලින් ඒ දෙන්න ඕන දන් ටික දුන්න නිසා. සක්කෝ භික්කවේ දේවානමින්දෝ පුබ්බේ මනුස්ස භූතෝ සමානෝ සක්කච්ඡන් දානං අදාසි භික්ෂූනි සක්‍ර දෙව් රජ පෙර මිනිස්සෙක් වෙලා ජීවත් වෙච්ච කාලේ සකසලා දන් දුන්නලු. තස්මා සක්ඛෝති උච්චති. ඒ කියන්නේ හොඳ දක්ෂයෙක් හොඳට සකසලා තමයි දන් දීලා තියෙන්නේ. හොඳට සකසලා දන් දීලා තියෙන්නේ. ඒ නිසා සක්ඛ කියලා නාමයක් පටබඳිනවා. සක්කෝ භික්කවේ දේවානමින්දෝ පුබ්බේ මනුස්ස භූතෝ සමානෝ ආවාසතං අදාසි භික්ෂූනි සක්‍ර දෙව්රජ පෙර මිනිස්සෙක් හැටියට ජීවත් වෙච්ච කාලේ ආවාස දන් දුන්නා ඉන්න ස්ථාන දන් දුන්නා තස්මා වාසවෝති උච්චති එම නිසා වාසව වාසය කරන පුද්ගලයා කියන වාසව කියලා නමක් මට බැඳුනලු. හතරමං හන්දියක ගෙවල් හදලා කියන අම්බලන් වගේ හදලා අම්බලන් කියන්නේ අපි කියන දැන් කියන අම්බලක් නෙමෙයි. මිනිස්සුන්ට ඇවිල්ලා නිදා ගන්න පුළුවන්, බෙහෙත් ගන්න පුළුවන්, ගිමන් හරින්න පුළුවන්, නවතින්න පුළුවන් ආවාස හදලා තියෙනවා. හදලා මේ මිනිස්සුන්ට එන මිනිස්සුන්ට උපස්ථාන කරලා තියෙනවා. ආවාස දන් දුන්න නිසා වාසව කියලා නමක් නමක් පටබැඳිලා තියෙනවා. සක්කෝ භික්කවේ දේවානමින්දෝ සහස්සම්පි අත්ථානං මුහුත්තේන චින්තේති. භික්ෂූනි ශක්‍ර දෙව් රජ අර්ථ 1000ක් එක මොහොතකින් සිතනවා. මොහොත කියලා කියල තියෙන්නේ සුළු මොහොතකට. ඒ මොහොතින් දේවල් 1000ක් අර්ථ 1000ක් හිතන්න පුළුවන්. ඒ නිසා සහස්සක් හෝ තිමුච්චති. සහස්සක්ක කියලා වෙනම නමක් තියෙනවා. සක්කස්ස භික්ඛවේ දේවානමින්දස්ස සුජානාම අසුර කඤ්ඤා ප්‍රජාපති. තස්මා සුජම්පතීති උච්චති. භික්ෂූනි ශක්‍ර දෙව් රජට සුජා නැත්නම් සුජාතා සුජානාම නැත්නම් සුජාතා නම් අසුර කන්‍යාවක් මහේසිකාවක් ඉන්නවා මහේසිකාවක් වෙනවා. ඒ නිසා සුජම්පති සුජාතාවගේ ස්වාමියා කියන නම මට බැඳිලා තියෙනවා. සුජම්පති කියන නම කියනවා. සක්කෝ භික්කවේ දේවානමින්දෝ දේවානං තාවතින්සානං ඉස්සරියාදිපච්චං රජ්ජං කාරේති මේ භික්ෂූනි ශක්‍රදේව් රජ තවුත්සාවසි දෙවියන්ට ඊශ්වරව ඒ කියන්නේ අධිපතිව ආධිපත්‍යෙන් තමන්ගේ සිත අනුව ඒ රාජ්‍ය කරනවා. තස්මා දේවානමින්දෝති උච්චති. දේවානමින්ද කියලා කියන්නේ තවුස්සාවසි දෙවියන්ට රජ නිසා. මෙන්න මේ වගේ ශක්‍ර දෙවියන්ට මග කියලා නමක් තියෙනවා. පුරින්දද කියලා නමක් තියෙනවා. සක්ක ඒ දක්ෂයෙක් නිසා මේ සකසල දන් දුන්න නිසා සක්ක කියලා නමක් තියෙනවා. ආවාස දන් දුන්න නිසා වාසව කියලා නමක් තියෙනවා. මොහොතින් අර්ථ 1000ක් හිතන්න පුළුවන් නිසා සහස්සක්ඛ කියලා නමක් තියෙනවා. අසුර කන්‍යාවක් වූ සුජාතාවට ස්වාමියා නිසා සුජම්පති කියලා නමක් තියෙනවා. තෞතිසාවිස් දෙවියන්ට රජු නිසා රජ බවට පත් වෙලා ඉන්න නිසා රාජ්‍ය කරන නිසා දේවානමින්ද කියලා නමක් තියෙනවා. මග පුරින්දද සක්ක වාසව සහස්සක්ක සුජම්පති දේවානමින්ද හතක් තියෙනවා. නම් හතක් තියෙනවා සක්‍ර දෙවියන්ට. සක්කස්ස භික්කවේ දේවානමින්දස්ස පුබ්බේ මනුස්ස භූතස්ස භික්ෂූනි සක්දෙව් රජ පෙර මිනිස්සෙක් හැටියට වාසය කරන සමයේහි සත්ත වතබදානි සමත්තානි සමාදින්නානි අහේසු වෘත හතක් වෘතපද හතක් එහෙම් පිටින්ම සමාදන් වෙලා වාසය කරා හරියටම කියන්නේ හරියටම එහෙම් පිටින්ම සමාදන් වෙලා වාසය කරාලු වෘතපද හතක් සීල වෘත හතක් යේසං සමාදින්නත්තා සක්කෝ සක්කත්තං අජ්ජගා ඒ වෘතපද හත රැක්ක නිසා සමාදන් වෙලා සම්පූර්ණයෙන් රැක්ක නිසා ඒ ශක්‍ර භාවයට පැමිණුණා. මොකද බුද්ධෝත්පාද කාලයක නෙමෙයි ශක්‍ර දෙවියෝ පෙරම් පුරන්නේ. කතමානි සත්ත වතපදානි මොන වෘතපද හතක්ද කියනවනම් යාව ජීවං මාතාපෙත්ති භරෝ වස්සං ජීවිතේ තියෙන තාක්කල් මවට සලකනවා පියාට සලකනවා කියන එක. ඒක දැන් අද කාලෙත් යම් යම් ප්‍රමාණවලින් පියාට සලකනවා මවට සලකනවා කියලා දෙයක් තියෙනා වුණාට සම්පූර්ණයෙන්ම මවගේ අවස්ථා සම්පූර්ණයෙන් සපයනවා පියාගේ අවස්ථා සම්පූර්ණයෙන් සපයනවා කියන මට්ටම තමයි මෙතන කියවෙන්නේ එහෙන් පිටින්ම ජීවිතේ තියෙන තාක්කල් අම්මව තාත්තව පෝෂණය කරනවා යාව ජීවං කුලේ ජෙට්ඨාපචායි අස්සං ජීවිතේ තියෙන තාක්කල් වැඩිහිටියන්ට වැඩිහිටි ගෞරව දක්වනවා. වැඩිහිටි ගෞරව දක්වනවා කියලා තියෙන්නේ හුනස්තෙන් නැගී සිටීම, පෙර ගමන් කිරීම, අත්පා මෙහෙවර කිරීම ආදී බොහෝ දේවල් කරන්න වෙනවා. කුලයේ ජේෂ්ඨයන්ට ගෞරව කිරීම කියන්නේ. යාව ජීවං සන්නවාචෝ අසං ජීවිතයේ තියෙන තාක්කල් මෘදු වචන කතා කරන්න. බොහොම දුෂ්කර වෘත මේ තියෙන. ජීවිතයේ තියෙන තාක්කල් පරුෂයෙන් වචනයක් කතා කරන්නේ. පරුෂ වචන කියලා කියන්නේ අහන කෙනාට අහන්න අකමැති විදිහට වචනය කීම ද්වේෂය, ක්‍රෝධය මුසු කරලා වචන කීම තමයි පරුෂය කියලා කියන්නේ. මොකද පරුෂ නොවන වචනයක් පවා පරුෂ විදිහට කියන්න පුළුවන්. මෙතනින් යන්න කියන එකට කියන්න පුළුවන් වචන ගොඩක් තියෙනවා. එන්න එන්න වහාම ඉවත් යනු කියලා කියන්න පුළුවන් වගේ දැන් සාමාන්‍ය ව්‍යවහාරයේදී එහෙම වචන තියෙනවා සාමාන්‍යයෙන් කියන්න පුළුවන් හිමින් කිව්වත් පරුසයි. සමහර වෙලාවට යන්න කියන එකම හයියෙන් කියන්න පුළුවන් පරුස වෙනවා. දේශයත් එක්ක කිව්වොත් එහෙම ඒක කියන්න පුළුවන් විදිහක් තියෙනවා ඉන්න එක්කෙනා පොඩ්ඩක් එහාට විසි වෙන්නත් කියන්න පුළුවන්. ඒ යන්න කියන හොඳ වචනෙම කියන්න පුළුවන්. අන්නේ කාරණේදී මෙතන මේ මුදු වචන කතා කරනවා කියලා කියන්නේ ද්වේෂයෙන්තරව කතා කරනවා කියන එකයි. සමහරලාට සමහර ප්‍රදේශයක අපි පරුස වචන කියලා පාවිච්චි කරන දේවල් උඹ කියලා කතා කරනකොට සාමාන්‍යයෙන් මේ නාගරික මිනිස්සු හිතන්නේ පරුස වචනයක් කියලා. නමුත් සමහර ගමකට ගියාම මේ දරුවෙකුට මේ බොහොම ලයාන්විතව කතා කරන්නේ උඹට බඩගිනිද එහෙම ඒව තමයි කතා කරන්නේ. ඒකෙදි පරුස වචනයක් වෙන්නේ නැහැ ඒක. මේ වෘතපද හතේ අම්මා තාත්තා පෝෂණය කරන ජීවිතේ තියෙන තාක්කල් කුලේ වැඩිහිටියන්ට પરම්පරා වැඩිහිටියන්ට සලකනවා ජීවිතේ තියෙන තාක්කල් මුදු වචන කතා කරනවා ජීවිතේ තියෙන තාක්කල් යාව ජීවං අපිසුන වාචෝ වස්සං තේලං කියන්නේ නැහැ ජීවිතේට ජීවිතේ තියෙන තාක්කල් බිඳෙන සුළු වචනයක් කියන්නේ නැහැ බිඳවන්නේ යාව ජීවං විගතමල මච්චරේන චේතසා අගාරං අජ්ජාවසෙය්‍යං ජීවිතේ තියෙන තාක්කල් විගත මල මච්චේතරේ මසුරුකම කියන මල ඊටාම පිළිකුල් සහගත මසුරු බව නැතුව වාසය කිරීම විගත මල මච්චේරේන කියලා කියලා තියෙන එක. ඒ කියන්නේ මසුරු බව කියන කිලුට නැතුව වාසය කිරීම. ඒ සිතින් ගිහිගේ වාසය කරනවා. විගත මල මච්චේරේන චේතසා අගාරං අජ්ජාවසෙය්‍යං. ගිහිගේ ඉන්නවා. නමුත් මසුරු මල නැතුව ඉන්නේ. මුත්ත චාගෝ කියලා කියන්නේ දන් දෙන්න සියල්ල මුදවලා තියෙනවා. පයත පානි පිරිසිදු අතින් හැම වෙලෙම ඉන්නේ. වස්සග්ග රතෝ දන් දෙන්න ඇලිලා තමන්ගේ බඩු බෙදන්න කැමැත්තෙන් ඉන්නේ වොස්සග්ග රතෝ. යාච යෝගෝ ගිහිල්ලා ඉල්ලන්න සුදුසුයි. මොකද ලැබෙනවා. ඉල්ලීමට සුදුසුයි කියන තමයි යාච යෝගෝ කියන්නේ. දාන සම්විභාග රතෝ. දන් දෙන්නේ කොහොමද කියලා හොය හොය ඉන්නේ. කොයි ආකාරයෙන්ද දන් දෙන්නේ? කොතනටද දන් දෙන්නේ? කාටද දන් දෙන්නේ? කොයි කොයි විදිහට දන් දෙන්න ඕනේද කියලා හැම වෙලෙම හිතනවා. කියන එක මේ දන් දීම සමාදන් වෙලා තියෙනවා සම්පූර්ණයෙන්. යාව ජීවං සත්‍යවාචෝ වස්සං ජීවිතයේ තියෙන තාක්කල් සත්‍ය වචනයම ප්‍රකාශ කරනවා. බොරුවක් කියන්නේම නැහැ. යාව ජීවං අක්ඛෝධනෝ වස්සං ජීවිතයේ තියෙන තාක්කල් තරහවක් ගන්නෙ නැහැ. සචේපි මේ කෝධෝ uppajjayya කිප්පමේවනම් පටිවිනේයන්ති ක්‍රෝධයක් ඉපදුනොත් ඒ මොහොතේම එතන මෙය නැති කරගන්නවා. සක්කස්ස භික්ඛවේ දේවානමින්දස්ස පුබ්බේ මනුස්ස භූතස්ස භික්ෂූනි සක්දේව් රජ පෙර මිනිස්සෙක් හැටියට ජීවත් වූ කාලේ ඉමානි සත්ත වතපදානි සමත්තානි සමාදින්නානි අහේසු මෙන්න මේ වෘත හත වෘතපද හත හාත්පසින් සමාදන් වෙලා සම්පූර්ණයෙන් සමාදන් වෙලා වාසය කරා. යේසං සමාදින්නත්තා සක්කෝ සක්කත්තං අජ්ජගා. ඒ වෘතපදයන්ගේ සමාදන් වීම හේතුවෙන් ඒ ශක්‍රයා ශක්‍ර භාවයට පැමිණුණා. මාතා පෙත්ති භරං ජන්තුන් කුලේ ජෙට්ටාප චායිනං සන්නං සකිල සම්භාසං තේසුනෙය්‍ය පහයිනං මච්චේර විනේ යුත්තං සච්ඡං කෝධා විභූ නරං තංවේ දේවා තාවතින්සා ආහු සප්පුරිසෝ इति කියනවා අම්මා තාත්තා රකින්න පුද්ගලයා කුලේහි වැඩිහිටියන්ට ගරු කරන පුද්ගලයා කුලේ ජෙට්ඨාපචායිනං සංහං සකිල සම්භාසං මුදු මිත්‍ර වචනය භාෂණය කරන කතා කරන තේසුනయ్య පහයිනම් කේලාම් කීම ප්‍රහාණය කරන ලද මිනිසා මච්චේර විනයේ යුත්තම් මසුරු බවින් හික්මිච්ච ඒ කියන්නේ මසුරු බව නැති කිරීම පිණිස පිළිපදින ඒ පුද්ගලයා සච්ඡං කෝධාබිබූ නරං සත්‍ය වචනය කියන ක්‍රෝධය ජයගත්ත මනුස්සයා තං වේ දේවා තාවතින්සා ඔහු ඒකාන්තයෙන්ම තවුස්සාවස දෙවියන් අතරට ආහු සත්පුරිසෝ ඉති තවුස්සාවස දෙවියෝ ඒ පුද්ගලට සත්පුරුෂයා කියලා කියනවා මේ දේවල් කරනවා සත්පුරුෂයෙක් වෙන්න අමාරුනේ සෑහෙන මහන්සි වෙන්න සත්පුරුෂයෙක් වීම පිළිබඳව තමයි මෙතන දේශනාවේ තියෙන්නේ. සක්‍ර දෙවියෝ බුද්ධෝත්පාද කාලයක නෙමෙයි පෙරම් පුරන්නේ. නිසා බොහෝ සෙයින් ජීවිත කාලය පුරාම මෙන්න මේ දේවල් රැකලා ශක්‍රභාවය ලැබලා තියෙනවා. නමුත් ඉතින් මේ බුද්ධෝත්පාද කාලයේ සමහරට එක හොඳ පිනක් කරොත් ශක්‍ර වෙන්න පුළුවන්කම තියෙනවා. අපි දැනගන්න ඕනේ මේ හොඳ පින කොහොමද කරන්න කියලා. එහෙම නැත්තම් කරන්න බෑ. මව්පියන් පෝෂණය කරන්නා වූ කුලේ ජේෂ්ඨයන් පුදන්නා වූ මෘදු ප්‍රිය වචන කතා කරන්නා වූ කේලමින් වැළකුණ මසුරු මල දුරු කිරීමේ යෙදුණු සත්‍ය වචනය කතා කරන්නා වූ ක්‍රෝධය මැඩපවත්වන්නා වූ ඒ මිනිසයා ඒකාන්තයෙන්ම සත්පුරුෂයෙක් යයි තවුසාවිසි දෙවියෝ පවසනවා කියලා ඒ ගාථාවල තේරුම සඳහන් වෙලා තියෙන්නේ. සක්කනාම සූත්‍රය එහෙම නැත්නම් අපේ පිටකේ තියෙන්නේ දේවා සත්වතපද සූත්‍රය කියලා. සාදු සාදු ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු ශාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්칸තු දේශනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්칸තු මං පරං ඉදම්මේ ඥාති නං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාති නං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාති නං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු සාධු සාධු සාධු